භාවනා වැඩමුළුවේ සහ ධර්ම දේශනා මාලාවේ තෙවන දින වෙන 2008 වසරේ දෙසැම්බර් මාස 16 වෙනි දින පැවැත්වූ සතරවන ධර්ම දේශනාව. ශ්‍රී සම්බුද්ධ ධර්මයේ ඕපනායක ගුණය අරබහන් කළ ධර්ම දේශනාවට අප මිලඟට සමත් වෙනවා. සම්පන්න වේවානේ. ඊටත් මත සූදානම් වෙලා දැන් කටලා සාදුකාරය පවත්වනවා.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 සක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයිති කෞරණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධිමත් සම්පන්න කෙනෙක් වත්නි අපි සලසුම් කරගත් පරිදි භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙලා ඉන්න අවස්ථාව ඒ කාංකයක් විදිහට පවත්වාගෙන ලබන මේ ධර්ම දේශනා මාලාව සඳහා අපි සූවිසි මහා ගුණය අතරින් ධර්ම ගුණ ටික පළක් වශයෙන් ඉදිරිපත් කරගත්තා. අපි මේ වෙනකොට ක්‍රමයෙන් සවක්ඛාත සාන්දිටික ආකාරික ආදී ගුණ සීපත් කරගෙන කියනවා. අද දවසේ මාතෘකාවසේ ඉදිරිපත් වෙන්නේ පස්වෙනි ගුණය ඕපනයික කියන ධර්ම ගුණය. මේ ඕපනයික කියන ධර්ම ගුණය ධර්ම ඇති සජීවීකම එකින් එකට එකින් එකට යොමු කරන ගතිය සඳහන් කරන උපනයනය කරනවා. ඔසවාතාවනවා. නැත්නම් ඊගාව දෙයට යොමු කරනවා කියන ගතියයි තියෙන්නේ. ඉතින් ඒක මේ සජීවී ශාසනයක ස්වභාවය. ඒක අපි ගත්තොත් මේ ලෝකයේ පවතින අනෙකුත් චිත්ත නියම බැලුවත් ඒවා එකින් එකට එකින් එකට එකින් එකට ධර්ම පරම්පරාවන් පවත්වන ගතියක් තියෙන්නේ. මේ සරුවචන වහන්සේ විසින් ලෝකයාට ඉදිරිපත් කරන ලද මේ නෛර්යානික සී සද්ධර්මයේ ඒ සජීවී ගතිය ඕපනයිත ගතියෙන් උපනායනය එකින් එකට එකින් එකට යොමු කරන ගතිය තමයි නිරූපණය කරන්නේ පැනලා තියෙන්නේ. ඒ නිසා අපි ගත්තොත් මේ ගිහි ප්‍රතිපදාව දාන සීල භාවනා කිය ඒ දාණය හරියට මේ දේශනා කරලා තියෙන විදිහට දවසින් දවස දවසින් විදිහට දවස මහත්ල මහාංශංශ වෙන විදිහට වැඩ කරුවොත් අනිවාර්යයෙන් සීලයට යොමු කරන ගතියක් තියෙනවා. ඒකම සීලයේ හොඳ රැක කරනවා නම් ඒ සීලයේ දුර්වේගන එනකොට අදි සීලයක් වඩපත් වෙනකොට සීල කුසලයේ මහත්ඵල මහානිසංස වෙනකොට අනිවාර්යයෙන්ම භාවනාවට යොමු කරනවා. ඒ විදිහට තමයි ධර්ම පෙරහර ගොනු කරලා ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ භාවනා යෝගී ඉන්න පිරිසගෙන නැත්නම් භික්ෂුන් වහන්සේලාගේ ප්‍රතිපදා වෙනානේ සීල සමාධි ප්‍රඥා විදිය. ඒකේ සීල පරිභාවිතෝ වික්‍රේ සමාධි මහත්ඵලාවෝ මහානිසංසා සමාධි පරිභාවිතාවෝ වික්‍රේ සමාධි මහා පරිභාවිතාවේක වේ පඤ්ඤා මහපලාමේ මහාන් සංසා කියන එක පරිනිර්වාණ සූත්‍රය වගේ සූත්‍ර විතර විතර කරවත්න්සේ සඳහන් කරලා තියෙනවා. ඒක නිසා උන්වහන්සේ මතක් කරලා පෙන්නන්නේ මේ ධර්මයේ වැඩ කරන්නේ යම් කිසි න්‍යායකට අන්නේ න්‍යාය ඒ නිසින්ින්ද වැඩෙන්න නම් ඒ කටයුතු කරන ඒ ප්‍රගතිය බලාපොරොත්තු වෙන එක නම් ඒකට අනුයාත වෙන්න ඕනේ. කියනවා කටයුතු කරනකොට තමයි ධර්මයේ විසින් ඊගා මණ්ඩලට ඊගාව පියවරට ඔසවා තැබීමක් කරන්නේ. ඉතින් ඒක නිසා ඒ ධර්මයේ කියන සජීවීකම තේරුම් ගත්තට පස්සේ ඒ ඒ තැනේදී දැක්විය යුතු අනුග්‍රහ වෙනස් වෙනවා. අනේ අනුග්‍රහ ධර්මයේ කනා මේ ධර්ම මාර්ගයේ පැකිලීමකින් තොරව එක තැනක නතර වීමකින් තොරව දිගටම ගමන් කරනවා. ඉතින් යම් කිසි කෙනෙක්ගේ ධර්මයක් ආවෝ මේ ඕපනයින් ගැතිය දන්නේ නැති වුණොත් එක එක තැන් වලට ඇවිල්ලා එතනම නතර වෙන ගැතිය කියනවා. නතර වෙලාදී බොහෝ විට මේ එකම තැන් නතර වීමෙන් කාලේනාත් වීමක් සිදු වෙනවා. හිතේ අදිස්ථාන ශක්තිය අඩු වීමක් සිදු වෙනවා. ඒ වගේම චිත්ත ශක්තිය වල පිරීමක් සිදු වෙනවා. ඉතින් ඒ නිසා ඒ එවැනි තැන් තැන් වල නතර වෙන්නේ නැතුව දිගට යන්න ඒ ඒ තැන්වලදී කළ යුතු කාරණා තමයි උපක් කරන්නේ අනුග්‍රහ වශයෙන් පෙන්නලා තියෙන්නේ. ඉතින් මේ මෑත කාලේදී බුද්ධ ශාසනයේ මේ සජීවීකම ඉස්සර වගේ එක මතු බුදු වෙන මෛත්‍රී බුදුජානක වහන්සේ සඳහා පාරමිතා පුරන අවස්ථාවක් නෙවෙයි මේ නෛර්ය මේ ගෞතම සම්බුද්ධ ශාසනයම ඉහළට යන්න පුළුවන් යන්න ඕනෑ කියන මේ සජීවීකම එනකොට මේ ඕපනයික ගුණයේ තියෙන කැපිපෙනකමක් වැඩි වුණා අවශ්‍යතාවයක් වැඩි වුණා. ඉතින් ඒක අනකොට තමයි අපි ඉගෙන ගන්න හරන්නේ බෑග්කට විතර වෙලාවක් අරගෙන ඒ ගැන සාකච්ඡා කරලා මතු කරන්න. නමුත් ඒකේ ඒ තරම්ම එක පැයකට උඩු කරන්න පුළුවන් කුංචි වැඩක් නෙවෙයි. ගා මේ අතිපත අතුයිටි අතුපත වීදී වැඩිලා කියන ධර්ම පද්ධතියක් තියෙනවා. ඒක නිසා මේ කතාව ඒ කියන්නේ ඕපනයික ගතිය කියන මේ ධර්මය එකින් එකට එකින් එකට යොමු කරවලා අවසාන නිවන දක්වාම යවන දෙයක් බව තේරුම් ගන්න අනුකම් දීමක් අවශ්‍යයි. ඒකට අනුකම් වෙන්න ඕනේ. මේ ආදි වශයෙන් මේ ඊට පස්සේ ඒක නිහිත යොදන්න ඕනේ ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්න ඕනේ එහෙම නැත්නම් අර කන් කෙවිලට ඒ තැන්වල මෙත්තයි වෙනවා. ටැග් ගහනවා. එහෙම නැත්නම් පල් වෙනවා. එහෙම නැත්නම් එකතන කරකැවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ මේක පිළිබඳව තව විස්තර කිරීමක් වශයෙන් මම කැමති මේ අනුගහිත සූත්‍රය මේ වෙලාවට ඉදිරිපත් කරගන්න ඒකේ තේරුම් තියෙනවා මේ ධර්මයේ යම් ප්‍රදේශයක් සම්පූර්ණ ධර්ම ප්‍රතිපදාව යම් ප්‍රදේශයක් මේ මේ අනු මේ ඕපනයික ක්‍රමයට පෙළගස්සලා තියෙන ආකාරයක් මේ අනුකයිත සූත්‍රයේ ඒක මේ භාවනා වේදී නැත්තන්ට මේ සාමාන්‍යයෙන් කුසල් සඳහා ආගම සඳහා උත්තරම අදහනක් ගන්න වැඩිය මෙලෝ වශයෙන් මේ දුක් විඳ කිරීම නැත්තම් ධර්මය මුල් කරගන්න නැත්තන්ට ලොකු අර්ථ තියෙනවා ඒ අනුකයික සූත්‍රයේදී සර්වඥාන්සේ සඳහන් කරනවා පංචේ භික්ඛවේ අනුකයික සම්මාදේති චේතෝ පලාචෝති චේතෝ බල විමුක්තියක පඤ්ඤා පලාචෝති පඤ්ඤා බල විමුක්තියක මානි මේ තමන් දැනට උපයාගෙන තියෙන මේ සම්‍යක් දෘෂ්ටිය පස් ආකාරයකින් අනුග්‍රහ කළොත් ඒ පුද්ගලයාගේ හිත එක්කෝ චේතෝ ඵලයෙන් නැත්නම් ප්‍රඥා ඵලයෙන් Eh, නැත්නම් චේතෝ බල විමුක්තිය නැත්නම් ප්‍රඥා බල විමුක්තිය කියලා වෙනවා උදුපත් වෙනවා කියන්නේ. ඒ කියන්නේ සම්මතෘතිය උපදවා ගත්තා වූ කෙනා විසින් ධර්මයේ විශේෂෙහි පිළිපැතිය යුතු eh, අවතුම් පැවතුම් පහක්. ඉස්ලාම් සඳහන් කරන්නේ සීලානුගායිතේ. Eh, යම් කෙනෙක් සම්මත දෘෂ්ටිය කරගත්තා නම් ඒ සම්මත දෘෂ්ටිය නිසින්ින්ද තනවරන්නේ ඒ පුද්ගලයා සීලෙන් අනුග්‍රහ කරනවා. ඒ සීලෙන් අනුග්‍රහණ කළොත් ඒ අනාත්මක ධර්මයට ඊගාව පියවරක් වැළෙන්න අමාරු වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් කලින් සමාදන් වෙච්ච සීලයක් තිබුණා හෝ වේවා නොතිබුණා හෝ වේවා යම් වෙලාවක මේ දෘෂ්ටිය නැත්නම් දැක්ම නිවැරදි දැක්ම තමයි ඇති වුණා නම් ඒ මිනිස්යා ඒ පුද්ගලයා විසින් ඒ තමන්ගේ සීලයට නැත හැරිලා එහි පිළියම් කටයුතු දෙයක් දුණු කටයුතු දෙයක් තියනවාද කියලා නිතරම සීලය සජීවීව සක්‍රියව පවත්වාගෙන යන්න ඕනේ. ඒක කියනවා නම් මේ උපරේණයක් කරන වෙලාවදී තීර්ථ එක නිතරම ජීවාණුකරණයෙන් පිළිපීකින් තොරව පිළිවිදව පවත්වාගෙන යනවා. යම් වෙලාවක ඒ පරිසරයේ කෙලසුනොත් ඒ තීර්ථක ඇතුළට කවුරුත් යන්න පටන් අරගත්තොත් එහෙම නැත්නම් ඥාන කෙනෙක් මාර්ගයේ විස බීජයක් ආවොත් අපිට ඊගාවට එන සංකීර්ණතා එදාගෙන දේවල් අපිට දැනගන්න බැරි වෙනවා. ඒක නිසා ප්‍රථමයෙන්ම අපි මේ මූලික පිළිසිතුමක් රැක බලා ගන්න නැතුව ඔපරේෂන් පටන් ගන්න ගන්නවා. ඒ සාමාන්‍යයෙන් අටුවාගෙන තනා කරලා තියෙන්නේ පොත්වලක් වටම වැඩ කරන කෙනා ඒවල කොටුවක් එහෙම නැත්නම් ගොල් මේ බුරක් අනිවාර්යයෙන්ම තමන්ගේ ඒ කොටුවේ වැට සවිශක්ති කරගෙන කියන්න ඕනේ. එහෙම නොවුනොත් අර මේ සාලුවට වැඩෙන බලකට ගොයම එහෙම නැත්නම් මේ ගෙඩි මේ තල බොහෝ විට පරිබෝධයෙන් නැස් වෙනවා. ඇවිල්ලා යන වල්පතුන්ගෙන් ආරක්ෂා කරගන්නට වෙනවා. අනිත් වගේ ඒ කොවිතන්පත දැනගැනීමේ කුෂ්කර්ම පිළිබඳ කොච්චර දැනුම් තිබුණා වැට පිළිබඳව අවධානය යොමුනොත් වරින් වර ඒක නවතන දහස් කරලා දුන්නොත් සම්පූර්ණ එක නැතිනාස්ති වෙනවා. අන්න ඒ වගේ මේ සීලය පිළිබඳව නිතරම ඒ සම්බන්ධුස්ති සෛල පුද්ගලයා කාලකලිමත් වෙනවා. ඉතින් මේ ත්‍රිපිටකයේ බලනකොට මම මේ දස සාකච්ඡාව සම්මත කළා වගේ සර්වඥාන් වහන්සේ මේ අසවල් සීලය ඇතිගෙන අක්මන සම්බන්ධුස්තිය නැත්නම් සම්බන්ධුස්තිය කියන එකට මෙච්චරක් සීලය අනිවාර්යම තියෙනවායි කියලා ඒ දෙක අතර සම්බන්ධතාවයක් වෙන්නලා නැහැ. ඒක අතර අපේ අවධානය යොමුලවත් නැහැ. ඒ නිසා භාවනාවක් කරනවා නම් අපි චෙක් කරගන්න මෙන්න මෙච්චරයි සීලේ තිබෙන්නේ කියලා. කොයි වෙලාවකවත් මේ මූලික සුදුසුකම පෙන්නලා නැහැ. ඒ වගේම මෙන්න මෙච්චරක් සීලේ සම්මතුත් ඇතිකරන හැදෙනවා කියලා පෙන්නලත් නැහැ. ඒක නිසා ඒක විවුර්තව අන්‍යෝන්‍ය මේ වශයෙන් ස්වාධීනව පටන් අරගත්තට ඒ භාවනා කරන කෙනා තමන්ට කළ හැක්ක ඒ සීලය ඔසවා ගැනීම නොකළොත් අනිවාර්යෙන් භාවනාවේදී අඩුපාඩුම් ගන්නවා. ඒක තමයි පටන් ගන්නකොට මට මේ සීලය එන්න එන්න ටික ටික ටික ටික අදි සීලයක් වඩපත් කිරීමේ කටයුත්ත නිවන් ළඟන තෙක්ම දිගටම ඒ භාවනා කරන කෙනාගේ යෝගාවචරයේ වර්ධීමට යනවා. අපි සාමාන්‍ය සාමද වචනෙන් කියනවා නම් අපි පංචිලෙන් පටන් ගන්නත් හොඳටම ඇති. ගිහියට 500. එතකොට සාමයේ වික්ෂුණා කියලා නම් ඒ දස සාමයේ ශික්ෂා උපසම්පදා වික්ෂුණකට නම් මේ ප්‍රාතිමොක්ෂ සම්වර සීල ඉරඳලා තියෙනවා. නමුත් ඒ කෙනෙක්ට ඒ මේ පංචිල් තියෙන එකකට වැඩිය දස සිල් තියෙන එකකට සම්‍යක් දෘෂ්ටිය තියෙනවාමයි දිනු වෙනවාමයි කියන සම්මතයක් වෙන්න ගන්න. ඒ වගේම උපසම්පදා සීලයක් කියන කෙනාට පංචශීල කෙනාට වැඩි අනිවාර්යයෙන්ම සම්‍යක් දෘෂ්ටි තියෙනවා කියලා එහෙම සම්බන්ධයක් වෙනවා බෑ. ඒ නිසා අපි පටන් ගන්නදී තමන් ප්‍රතිඥා දී ඇති දීල මට්ටම අනුව තමයි අපි මේ පුද්ගලව හලකන්නේ. මෙයා ගිහි කෙනා, මෙයා සාමනීර කෙනා, මෙයා උපසම්පදා භික්ෂුව කියලා ලෝක සම්මත වැඩුම් පිළිම වලට කරාට මේ සම්‍යක් දෘෂ්ටියත් එක බලන්නේ ඒක යොත්තර මාර්ගය. නමුත් හැම වෙලාවෙදීම දෙයක් වඩා හොඳින් කිරීමේ ශක්තිය කියලා එකක් තියෙනවා. අර ඉමෝෂන් කියන පටේ විද්‍යාත්මක කියලා දෙනවා මේ ලෝකේ තියෙන ඕනම දෙයක් මේකට වඩා හොඳින් කර හැකි තත්ත්වයක් තියෙනවා. ඒ තමයි නිතරම බලාපොරොත්තුවක් කියනවා. අපි වඩා හොඳින් කිරීම පිළිබඳව අවදී නැති වුණොත් අපිට හිතනවා දැන් නම් ඉතින් මට කරන් තියෙන හරි හරි කියලා. නමුත් ඒ චිත්තක්ෂණයම ගමන කරනවා. ඒ හිතනේ බුබ්බඩ හිතවිල්ල කම්මල හිතවිල්ල කුහිත හිතවිල්ල කාලකන් හිතවිල්ල අසප්පුල හිතවිල්ල කියන ධර්ම ධර්ම වල නතර. එහෙනම් කවදාවත් ඒ වගකීම බහත බණ්ඩලස නරකයි. ඒක සාමාන්‍යයෙන් සර්වඥාන්සේගේ තවත් තැනකින් නිදර්ශනයක් අත්වොත් මේ අරතිය කියන චෛතසිකය තමයි අපිට පෙන්නන්නේ. අරතිය කියලා කියන්නේ අධි කුසලයට කම්මැලි වීම. සමහර කරාට උපරිම මට්ටම නොකර ඊට පල්ලෙහා තියෙන මට්ටම කරලා ඉතින් පුරාජයෙන් කියන්න පටන් ගන්නවා කටපූංචාන කියනවා එහෙම නැත්නම් මේ හඳනවා ඒක නෙමෙයි කරෙන්නේ අපිට දෙන්න පුළුවන් මේ පෙර කර පින්නිනා දැන් ඊගාව පියවර මොකක්ද කියලා හැම වෙලාවෙම සල්කන කෙනාට ධර්මයේ ඕකනයි කතිය පේනවා සජීවීකම වැටෙනවා ඒක නිසා මේ අපේ ධායක සභාවේ හිටපු මහත්කම් දාලා කියපු කතාවක් මතක් වෙනවා උගදෙනෙක් අර අලිපන්තික සමාජික ගන්නවා සමාජිකත්වයේ ගන්නවා වැඩිය බලුපන්තික නායකකමට කැමතියි. ඉතින් ඒක නිසා නමන්ට කළ හැකි ඊගාමත්තර තියෙන නමන්ට වැඩිය උසස් සීලයෙන් ගුණවත් වැඩි කෙනෙක් ළඟට යෑම සඳහා වඩා සිල්වත් වඩා ගුණගරුකව යටහත් පහත් වෙනවට වැඩිය අර ඒක කියන පල්ලෑ පන්තියකට නායකයා කියාගෙන බණ කියන්නේ උපදෙස් දෙන්නයි ඕන කරන්නේ යාම අන්තිමට එන්නේ භාගයන් වෙච්චාලේ කාර්මිනියකෙත් බඳක් වෙනවා. ඉතින් මේක හරිය අමාරු ව්‍යසනයක් අර ලෝකේ. මේ තේරුම් ගත්ත කට්ටිය ඉතාමත් අඩුයි. ඒ ඇත්තෝ අර ධර්මයෙන් නෛර්යාන කරන එවනම් අපිටතා සන්තුෂ්ඨිතා අවිවේකතා ගුණ ඇති කෙනා නිතරම ඒ අර කියන හිතලා මේ මනුස්ස හිත හරියම සංකරයි හරිම සංකීර්ණයි හැම වෙලාවෙම ඒකේ නම්බු ගන්නවා. අරගත්ත ගමන් ඒ ප්‍රපංච ධර්ම, තණ්හා ධර්ම, මාන ධර්ම, දෘෂ්ටි ධර්ම විසින් ඒ පුද්ගලයා විසින් වහලා ගන්නවා. ඉතින් ඒක වළක්වන්න අමාරුයි සාමාන්‍ය කියන්නේ නිරෝධ සමාපත්තිය ගැන තමයි බෑ කියලා කියනවා. නිරෝධ සමාපත්තිය යන ගම පුද්ගලයා කටපුරුදු වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒක මොකද හේතුව දැන් මම සංඥා දෘෂ්ටිකයි. මට දැන් සීලය තියෙනවා කියලා ඒ සීලයම තෘෂ්ණා වශයෙන් ගන්න. එහෙම නැත්නම් දෘෂ්ටි වශයෙන් ගන්න. නැත්නම් මාන වශයෙන් ගත්තාම එතනම ඒක මේ පාසි ගන්නට පටන් ගන්නවා, තැක් ගැහෙන්න පටන් ගන්නවා, පිළිහෙන්න පටන් ගන්නවා, කුණු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචරය පැත්තෙන් බලන්න කවදාකවත් ඒ වගේ බහාතපු වෙර ඇතුව අධි කුසලයේ කම්මැලි වෙන ගතිය තේරුම් ගන්න බැරි නම් ඒ කුසලයට මේ අර ලැබිච්ච ෂණ සම්පත්තිය ඉක්මවලදයක් තියෙනවා. ඉතින් ඒ අර කියන්නේ ෂණ මේ අරතිය එහෙම නැත්නම් අධි කුසලක කම්මැලි වෙන ගතිය ඇතිවීම සඳහා ඒ සර්වඥාන්සේ අතරම මේ වෙලාවේ මම එච්චරට වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආර්යවංශ සූත්‍ර දේශනාව තමයි තාමත් ගැඹුරින් විස්තර කරන්නේ සන්තුෂ්ටෝ හෝති ඉතරීතර ජීවරේන ඉතරීතර ජීවර සන්තුෂ්ටි ආසවන්න වාදී නේවත්තුක්ඛංසේ කිනෝ පරම් මම් වේදී ආදි වශයෙන් තමන්ට ලදයන් සිවුරකින් සතුට වෙන ගතියක් තියෙනවා. ලදයන් ඇඳුමකින් සතුට වෙන ගතියක් තියෙනවා ගියේ නම්. ඒ වගේම බින්ද පාටයක් හම්බුනා නම් ලදයෙන් සතුට වෙන ගතිය තියෙනවා. ඒ වගේම ගියත් එක්ක කරනවා යෝගාවචර එක්ක කරනවා ලැබෙන ආහාරය කුමක් හෝ වේවා ඒ සතුට වෙන දඩේ තියෙනවා. යාම සේනාසනයක් ගත්තාම ඉන්න ලඟුම්පල ළඟ දෙන්නේ සතුට වෙනවා ජීවීවා පැවිදි වේවා. ඒ වගේම භාවනා කරන බලනකොට ළඟ දෙන්නේ සතුට නොවේ. මේ ලැබිච්ච ගමන්දී ඊගාටන්ට යන්නවා. ඉතින් සීලෙත් තෝ. සීලේ සාමාන්‍ය සීලේ නැතර ප්‍රති සීලේට ඉහළ සීලයකට වඩා හොඳින් කිරීමට උනන්දු වෙන ගතිය. ඒක ඔය කටුකුරුන්ගේ ඥානাদি ස්වාමීන් මතක් කරනවා කියන්නේ අපිට අද ලෝකේ ඉන්න අත්තන්ට හොඳ නරක දෙක කියා දීමට ඉච්චර බණ කියන්න ඕනේ. ඒ අත්ත හොඳ නරක දැනගත් නැත්නම් ඒත් විඳවගන්න. එච්චරයි ඒක ඒ තරම්ම ඍජු දෙයක්. නමුත් අමාරු දෙය තමයි අද ඉන්න ජනතා ජාතන්ට බොළඳකම කොච්චරද කියනවනම් හොඳින් වඩා හොඳ තේරිමකින් බලනකොට සියලු දෙනා මේක මොන්ටිසෝරි වාක්‍යය. හැම කෙනාම උත්සාහ කරන තමන් ඉන්න එකේ තහවුරුව ගන්න ඊ ගාවට කළ හැක්ක කළ යුත් පිළිබඳව බලනකොට හැම කෙනාම නැති බලනවා. හැම කෙනාම විදහාසට කාරණා කියනවා. හැම කෙනාට මතක නැතිනවා මේ සර්වඥ සාසනයක් කියන කාලයක් හැම කෙනාට මතක නැත මේ මනුස්සාත්ම භාවයක ඉන්නේ මතක නැතින අපිට මේ ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. අපිට මේ ධර්මයේ තියෙනවා පැවිද්දක් තියෙනවා කල්යාණ මිත්‍ර ඇසුරක් තියෙනවා කියන ඔක්කොම අගයක් ආරම්භයක් නැති දෙයක් වත්පත් වෙනවා. ඒ නිසා අපි නිතරම හොඳින් වඩා දේ හොයන ගතිය තිබුණොත් පමණ ධර්මයේ උපනායි කරතිපේ. එනතු අපි ඒ අනුග්‍රහිතයේ ඒ ඒ වෙලාවේදී සීලය අදි සීලයක් වඩපත් කිරීමේ සීලානුග්‍රහිතය දන්නේ නැත්නම් ඒ අත්ෝ එතනම තැනගත්තට පස්සේ ඒ අත්ංගේ කටවල වලින් පිට වෙන වචන හේතු අනුන්ට කියා පාන දේවල් හරීම විසමයි. ඒක නිසා සීලයක් රහිත කෙනාට වැඩිය අනර බාහිර සීලයෙන් තනගත්ත කෙනාගෙන් මේ ආසනික වචන අර්ථකථනය වීම ආදීව ධනගෙනා නම් විරුදාගතයි නමුත් ගෝල කාල විතරක් මොකද අවශ්‍යයි. ඉතින් ඒකෙන් ඉතාම පරිසම් වෙන්න ඕනේ. මොකද සර්වඥය මහන්සියුවත් සහැල්ලු කොට නොසලකපු දේවල් සහැල්ලු වල හලකලා අර විශාල වැඩකට අර කියන්නේ. ඒක වෙන්නේ අර සාසනය වර්ධවා ගන්න. ඒ පුදුලොත් අතුකුච්චගෙන ඒ අනිකුත් විශාල පිළිසකට වැරදි බලාපොරොත්තුවක් ඇති කරන නැත්නම් වැරදි බලාපොරොත්තු සුන්කිරීමක් කරනවා මේ වැඩ දැන් කාලේ කරන්න බෑ කරන්න ගන්න තු හැරෙනවා අමාරුයි කියලා. ඒ හේතුව අර ධර්මයේ ඕපනායකම දන්නේ නැහැ. ඒ ඕපනායක සාධනයකට ඕපනායක ධර්මයකට Taman අර කොහොමද නිහතමානීව අල්පේච්ඡව එහෙම නැත්නම් සන්තුෂ්ටිකව අපකට වෙන්නේ නැති අනුග්‍රහිතේ කරන්නේ නැති දන්නේ නැති වුණොත් හරි අමාරු නිකන් අකරකයක කුකුරේ හේරුණා වගේ දත්තකටපත් වෙනවා ඒක නිසා ධර්ම කියන්නේ සජීවී දෙයක් කියලා. එකින් එකට එකින් එකට යොමු කරන දෙයක් කියලා. ඒක විවිධ පැතිකඩවල ජීවිත වෙන දෙයක් කියන එක විපස්සනා භාවනාවෙන් භවනාත්ම කරන්න යන්නේ නැතුව ඒක සීල සමාධි ප්‍රත්‍යක්ෂ ත්‍රිවිධ පැත්තෙම කෙරෙනවා. අතම අනුපයිත දෝතිද රවචනාන්තේක සීල සමාධි ප්‍රඥා කියන පරිදි තව ටිකක් එකතු කරලා තමයි කියන්නේ සීලානුගහිත හෝති ඊට පස්සේ සුතානුගහිතාක හෝති කවදාකවත් නරකයි තමයි දන්නවා කියලා හිතනවා. හැම වෙලාවෙම හිතන්න ඕන මම නැවත නැවත අහන්න ඕන, සද්ධාර්මයට හොකන් දෙන්න ඕනේ. ඒ වගේම ධර්ම ගෞරවය පිළිතර ගැනීම සඳහා අපි බෞද්ධ ඇත්තන්ගේ ඇසුර නැත්නම් ඒ ධර්ම ඥාන ලබා ගැනීම කැමැත්ත නිතරම ඇති කරගන්න. එහෙම නොවුනොත් එහෙම ඒ අලුතෙන් ධර්ම කාරණා ජීවිතේ එකතු නොවුනොත් ඒක සූත්‍රය තමයි එදා පැවති සම්ප්‍රදාන කුල ක්‍රමය. දැන් ඉතින් අද කාලේ ඔය මේ ඉලෙක්ට්‍රොනික යාන්ත්‍ර දූත ක්‍රම වලින් කියවීම් ක්‍රම වලින් වෙන වෙන ආකාරවලින් කරන්න කොහොම නමුත් ඒ ඕන කෙනෙක් දන්නවා මේ සංනිවේදන ක්‍රම වල ඉන්නේ මේ අනුකම්පිත විතර සාර්ථක ක්‍රමයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ උකන්දිමේ වෙන මේ ඍජු සම්බන්ධතාවය තමයි තාමත් ඒ උගන්වීම් ක්‍රමවල තාමත් දක්ෂ ක්‍රම. අනිකුත් ක්‍රම නැතුව නෙවෙයි නමුත් සර්වඥාන්සේ අනුමත කරලා තියෙන්නේ අනුශාසනා පහතිහාරය තමයි අනුශාසනාවෙන් තමයි මේ දේ කරන්න පුළුවන්. ඒ නිසා අපි කොච්චර මේ බහුසත වුණත් හැම වෙලාවෙදීම අන්නයගේ පහට අනුකම්පන හැබැයි සාධනීය වචන වලට. එහෙම නැතුව නාස්තික වචන වලට. විවේචන වුණත් ආස්තික විවේචන හොඳයි නාස්තික විවේචන හොඳයි ඒක තේරුම් අරගෙන අහුම්කන් දුන්න නැත්නම් මේ ඒ අර ඕපනයිට් එකට යනවා ඒ සර්වඥාන්ද වැඩ ඉන්න කාලේ ඒ අර විශේෂම කුටි ගන්න සෝනාතුක බොහෝම දුර බලාගෙන ඉඳලා සර්වඥාන්සේ දකින්න ආවට පස්සේ කවදාකවත් නැතුව ආනන්දහතුරන් කියනවා මේ මේ සෝනහතුරන්ට මං ඉන්න ලැබුම් කාමරේම ආසනයක් හදලා දෙන්නේ ගම් දුරේ ඉඳලා පයින් ආපු කෙනෙක්. ඊට පස්සේ සර්වචනාසේ ධන්දාය හොඳටම ඒ මානේ සක්මන් කරලා භාවනා කරලා ඒ කොටිකන ගෝණහම්තුව දැනගන්න මේ ආසුන් වහන්සේත් එක්කයි ලැබුම්පොළ ඉන්න වෙන්නේ කියලා උන්වහන්සේත් හොඳටම සක්මන් කරලා භාවනා කරලා කුටියට ආවට පස්සේ සර්වචනාසේ ආසනෙන් තමයි කුසෝණ මට ඇහෙන බණ ටිකක් කියනවා. ඒක ගෝණහම්තුරෝ ඒ දැනට සුත්තනි පාඩේ තියෙන අටක වර්ගයයි පාරායන වර්ගයයි දෙක පදයක්වත් හෙල්ලෙන්නේ නැතුව ව්‍යංජනයක්වත් වෙනස් කරන්නේ නැතුව ඒ ඉවර පස්සේ තමයි සෝන බොහොම වටේම ඔබ විචතර දුර පාරායක හිටියා මුදට පණ ආනවා පහ කියලා කියනවා කියලා සරුවත්තරනාදී ගෝලයාගෙන් බණාලා ඒ සාදු පාඩේක තියෙනවා ඒක තමයි එදා පැවතිච්ච හැටියට සාරුත් ස්වාමීන් වහන්සේ පුන්නමට්ටානතු ස්වාමීන් වහන්සේ ආවයි කියලා දැනගත්ත ගමන් නිනතරේ වහාම සාපත්කලේ අරගෙන කරේ දාගෙන ඉහිල්ලා නැඳලා මං කියලා තියෙනවා අනේ ස්වාමීන් වහන්සේ මම අහලා තියෙනවා ඔබ වහන්සේ මේ සිව්පිලි සිබයාපත් ඇත්තන්ගේ ප්‍රධාන කෙනා බව ඒක නිසා මට දකින්න හම්බුණා වටිනවා මට ඇසුරු කරන්න හම්බුණා වටිනවා මට බන් ටිකක් කියන්නේ ඉතින් ඒකට අර ඉතාම ගැඹුරු ධර්ම කාරණා මතුවලා එනවා කවදාකවත් මේ අපේ තියෙන මහත්කම් නෙවෙයි ධර්මයට ඉඩ දෙන්න සුතමේ වශයෙන් මේ ධර්ම කරුණු මතු කරන්ට හැම රහතන් වහන්සේලා පවා මහරහතන් වහන්සේලා පවා උනන්දු වෙලා තියෙනවා. ඒක තමයි අර ධර්මයේ මොනවාක්වත් දැනට අලුත් කෙනා වුණාට හැම පැත්තෙම ඇහිලා හැම පැත්තෙම මේකට පෝෂණය වෙලා ඒ අහන්න බය නැතුව සුතයට නැත්නම් මේ සුතමේ ඥානෙට කරපරණ පටන් ගන්නවා. ඒ නිසා සුතානුගහිතයක් සාධාරණ කරලා තියෙන්නේ කලකට කොහෙකට නැත්නම් වැඩෙන භෝගයකට වතුරක් කරනවා හැබැයි ඒක ගැන විතර ගන්න දැන් කාලේ ඉන්න විපස්සනා අනුතෝරෝ විතර මතක් කරනවා බලපත වලට වැඩි වතුර දැම්මොත් පොල්කුම් වෙනවා ඒ නිසා අද මේ බණ වාගේ හරියට දේවල් තියෙනවා ලංකාවේ මේ රටෙත් නැතුව වෙන්නේ යන්නේ ඌව පොඩ්ඩක් අයින් කරන්න හදන්න ඒ වගේ ගොඩාක් වෙලාවට මේ ලාභ සත්කාර සම්මාන සිලෝක දිහාට යනවා වෙනු යනවා මිස මේ නික්පාන පරිණාම එක්ක සංකේතය එහෙම නැත්නම් මේ ශූන්‍යතා පරිසංයුක්ත කතා වෙනවා අඩුයි. ඒකට හේතුව මොකද? අසන්නන්ගේ බොහෝ දෙනා මේ කැමැති ඉන්දහම් කරගෙන ඒ පින් කරගෙන සාසනය කටයුතු කරනවා මිසක් මේ ආත්මිනවල් දක්නවා කියන වලට ටිකක් අස්වලහන් ගැටියක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ඉල්ලුම ලැබීම අනුව බණ කියන ඇත්තු අර ලාභයට සත්කාර තල්ල යන බණක් කියනවා. ඉතින් ඒක කියන අර ගත්තාම වෙන අර විපස්සනා මේ ඥාන විපස්සනා චුරු භාවය ඔලොමතර වෙනවා. එහෙනම් තමයි ඇති වෙනවා. ඒ නිසා බණ අහනකොට පොතක් කියවනකොට ධර්ම සාකච්ඡා කරනකොට අපි නිතරම බගමලා ගන්න ඕනේ මේ කාගේ පොදු ආතාවල් ඉෂ්ට කරන දේවල් වලට වඩා අපි අපි මේ කරගෙන යන භාවනාට අදාළ විපස්සනාට අදාළ තැනට සාකච්ඡා යොමු කරගෙන තද අවස්ථාවේ පොරේ ප්‍රයෝජන ගැනීම සඳහා සූත්‍ර මේ ඥාන වැඩිම සඳහා දැනුවත් වෙනවා. අනමයි කියලා කිව්වත් කියෝමයි කිව්වට සෑම දෙයක් නෙවෙයි එතෙන්දි තර පොරෝජනේ කරා. Taman යන ගමනට වාසි වෙන විදිහට කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි සාකච්ඡා කරන්නේ. සාකච්ඡානුගහිතේ සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා සාකච්ඡානුගහිතේ නැත්තම් මේ විශේෂ මේ ඕපනයික ගුණේ සම්බන්ධ කරලා කියනකොට මේ මුල් යම් ප්‍රමාණයකට සාමාන්‍යයෙන් ගොවිතැන් බස් කරනකොට අපිට කුයිස් කර්මෙදී උගන්වනවා ගොවියා සාමාන්‍යයෙන් අඟල් 6යි පසුපුරු කරන්නේ 6 උඩ තමයි ඔය අවුරුදු කතා වැඩ කරන්නේ. ඒකට අර පුංචි ලක්කටි මුල් අඟල් 6ත් එක්ක පැටවට පස්සේ ඒක ගිහිල්ලා යට තියෙන හાર્ට් පෑන් එක දිහට තද පොළවේ හපුනාම වැවෙන්නේ. ඉතින් ඒකට ගොවියා කරන්නේ තනකොළ පැල. පාදක තනකොළ ගලවලා භෝග පැලේ වටේට පසපුරු කරලා දෙනවා. පසපුරු කරලා පස් ටිකක් ගහමුලට එකතු කරනවා. අතුලියක් කියන්නේ අපි ඒක කර්මී කරගන්න. ඒ අතුලියක් කියන හරි වෙලාවට නොකළොත් මොකද වෙන්නේ? තනකොළ පැල වැඩියෙන් වැඩිලා පොළොව වතාගෙන අර භෝග පැල ආලෝකයට, ජලයට සහ පොහොර වලට සැකලින් බලනවා. ඉතින් ගොවියන් වල කරන අනුග්‍රහ කරනවා. මොකද තනවල වල කලවල දාලා. ඔබ කලවට ටිකක් පසමුල් කරලා මුල් වැඩේ ඇරලා මේ ප්ලාස්ටික් අල්ලම් කරනවා පොළොවට. මුළු අකුලට. එතකොට මේ ලොකු යැපීමක්, ලොකු ගැම්මක්, ලොකු කඩුල්ලක් පනිනවා භෝගපලේ. යම් දවසක භෝගපලයේ දෙමවතා කරතර පස්සේ ඊට පස්සේ එයා දෙන්නේ නෑ අර සංකොල වලට එන්නේ. නිසා වරක් දෙකක් සංකොල ගලවමින් පරිදස්සලා දෙනවා වගේ මේ සාකච්ඡාවකින් හරියට වැඩේ ගන්න බැරි වුණොත් අපිට අපි එක දිහාවට කලන දේශනාවකින් පමණ සමහර විතක අපිට ඕන කරන පූර්ණ අනුග්‍රහය සිද්ධ වෙන්නේ නෑ. ධර්මයේ පිපෙන ගැටි ඕපනයිස් ගැටි නැති වෙනවා. ඒ නිසා ඒ විපස්සනා භාවනා මධ්‍යස්ථාන වල හරියට මේ කමට අනුසුද්ධ කරනවා කියන වැඩක් ධර්ම සාකච්ඡාව කියන වැඩ අනිවාර්ය කරලා තියෙනවා. ඒක තමයි මේ වෛද්‍ය වරේකින් බෙහෙත් ගන්න ලෙඩෙක් ඒ බෙහෙත් ගත්තට පස්සේ ඒ ඊගාවදාට යනකොට බෙහෙත් තුවා කියනවා ගුණාගුණ කියනවා. ගුණාගුණ කිව්වට පස්සේ තමයි වෛද්‍යවරයා දැනගෙන ඒ බෙහෙත් පන්ති වෙනස් කිරීම හෝ ඒ සප්පාය සප්පාය දේවල් ඉංග්‍රීසි වලට මේ නැත්තේ නෑ නමුත් සිංහල වලට මේ කියලා දෙන්නේ ඒ වෙලාවේ කට උත්තරයම තමයි. ඒ නිසා අපි සාකච්ඡානුගතයේදී භාවනා කරන කෙනා ඒ ගුරුවරයාට ගිහිල්ලා තමන්ගේ භාවනා වගතුක විස්තර කරනකොට ඒක තාමත්ම මේ තාක්ෂණිකය. ප්‍රවාහය කියනවා නම් උසාවියකට ගිහිල්ලා හැම කෙනාටම උත්තර දෙන්න බෑ ඒක ඒ උසාවි භාෂාවෙන් කතා කරන්න. නීතිය ලීගල් ලැන්ග්වේජ් එකේ කතා කරන්නේ ඒ නිසා අපිට පෙරකොදුරේ කල්කන්න බෑ. හැබැයි ඒක අනිවාර්ය නෑ පෙරකොදුරේ කල්කන්න අයිතිවාසිකම් නෑ. කළ යුතුම නෑ තමයි කතා කරන්න පුළුවන් හැබැයි කතා කරනකොට නඩුකාරයට එවගේම නීති පද්ධතියට ඒ වගේම ඊවස්තාවට ගරු කරලා හරියට කතා කළොත් මේ නඩුවේදී තමයි සාක්ෂියක් දෙන්නේ. ඒ වගේම ඇත්තට මේ සාකච්ඡාවකදී වැඩම ප්‍රයෝජන ගන්න හැටි කමඨා සුද්ධ කරනකොට මොනවද කියන්න ඕනෑ කියන එක ඇත්තටම කියනවා නම් එහෙම තමයි. මම ඉගෙනගත්ත බුදුම ක්‍රමයේ හැටියට ඒකට කියන්නේ භාවනා ජීවිතයේ 50%ක්ම ඒක තමයි තියෙන්නේ. හරියට දන්නවා නම් භාවනා කරන බැඳී යුත්තේ මේකටයි භාවනා කරන ගුරුවරයෙක් කිව යුත්තේ මේකයි කියලා ඊට පස්සේ අර සම්යන් දෘෂ්ටිය ඍජු මාවතකට වැටෙනවා. මේ පැත්තේ කියනවා නම් සීලයකට දාගත්තා වගේ. හයි ලෙවල් එකට මේ මොටර එක දාගත්තා වගේ ඊට පස්සේ අර සිග්නල් ගන්න දාගන්න ගමන් අක්ක වෙන දෙයක් නැහැ. තමන්ගේ ස්පීඩ් එකට ගන්න පුළුවන්. එතෙන්ට එනකම් අර මේකේ හේරම රකින්න ඕන. සීලනුගයිතේ දුකානුගයිතේ තියෙනවා. ඉතින් මේක සම්බන්ධයෙන් හොඳම නිදර්ශනයක් වශයෙන් කියන්න තියෙන්නේ ඒ මට උගන්වපු අපේ මාසිකායෝගේ ප්‍රධාන ගෝලයාගේ පන්දි ස්වාමීන් වහන්සේ උන්වහන්සේ සුමාන දෙකයි භාවනා කරේ ඒක ඉස්ලාම ප්‍රධාන ධර්මයක් ඇති කරගෙන තියෙනවා අපි දන්නේයි ඒ ධර්මචර්ය විභාගේ පාස් කරලා මේ ඒකට තියෙනවා චේතියංගන ධර්මාචර්ය කියලා උපාධියක් මේක පාස් කරලා තියෙනවා මේ පාස් කරලා පසු තාම කලාතුරකින් තමයි ලංකාවේ වගේ එහෙම මේ සූත්‍රමය ධර්ම ලබාගෙන භාවනාවට නැත්නම් හරි අඩුයි ගුරුමෙකට කියලා ගුරුමේ යම් කෙනෙකුට ඔය වෙනකොට අවුරුදු 20ක් 25 වෙනකොට ඕන වෙනකොට දැන් ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රම වගේ තමයි මේ පිළිවෙත් ක්‍රමයට ඒ අවශ්‍ය දහම් ධර්ම ලබා ගන්න පුළුවන්. හරිනම් ධර්මයේ ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේට සුමානක් විතර යනකම් හරියට විතක් පාලලා තියෙනවා. දැන් මට උගන්වපු ගුරුවරයාට ඒක ඉගෙන ගන්න මහදේශාක කරත්තේ. හැබැයි මේ ස්වාමීන් වහන්සේටම කෙලින්ම උපදෙස් දීලා තියෙන මට පෙන් විදිහට ෂූ ඉස්සරහට ඔය කියන මහදේශාක ගෝලේ. ඉතින් මේ අතනවා පිළිම ගාය බලලා දෙන ගුරුම ජාතික පිළිමයයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ පිළිසේ තමයි භාවනා කරන පිළිසේ ඒ කතා කරනවා විනය නැහැ කියන දේවල් ගරු කරන්නේ නැති නිසා හරියට විතරක පහළ වෙලා කියනවා. අපි පන්සල්වල පොත්පත් කියවගෙන පිළිවෙල ඉන්න කාලේ යම් ප්‍රමාණයක විද්‍යාත්මක භාවනා මධ්‍යස්ථානයක් වුණා. මෙතෙන් දැනලා වැඩ කරන්නේ උගක් උමනාවේ නාටකයක් වුණා අන්නේ මේගොල්ලෝ ගාව මෙහෙම මේ කතා බතා කරලා කොහොමනම් මේ බලනවා කෙරෙයිද? එච්චර මේ වස්නා වැඩකට කොච්චර බොරුවක් තියෙන්න ඕනද කියලා මේකම කල්පනා වෙලා තියෙනවා. කල්පනා වෙන නිසා කමතහ සුද්ධ කරන වෙලාවේදී හොඳ පරියන්ඛයක් පිළිබඳව මතක ශක්තියක් නැහැ. මොකද ඉඳගත්ත ගමන්ම එන්නේ මේ අනුවිවේචනය කරන හිත් හරියට පාර වෙනවා. ඉතින් පස්සේ දවසක කොහමද ෂුවර්මෙන් ආයතන තේරලා තියෙනවා මේ අනුගදීනි කියන කතාව. නැත්නම් ගන්තපා බිස්නස් කරගෙන ඉන්න තමන් ආපු වැඩේ අමතක කරලා. ඒ වෙනකොට හොඳ බණක් කියලා කියනවා. ඒ බණක් කියවල පස්සේ මේ කාලේ කාමරේ ගියාට පස්සේ කල්පනා වුණාලු මම මේ මොහොතකට ආසන්න තන වෙලා ඉන්න පුංචි බෝට්ටුවක ඉන්න මිනිහෙක් වගේ. මට පේන අනික් කට්ටියත් නැත්තම් හොට්ලයින් වල පුංචි බෝට්ටුවේ ඉන්න මාළු බානවා. ඉතින් මේ ඈතින් ඈතින් පේන්නේ නමුත් විශාල බංසර කුණාටුවක් වෙනවා. මොහොත ගුරුවගෙන අහස ගුරුවගෙන කලු කරගෙන ඉන්න බෑ නමුත් කිසි කෙනෙක් රුවල් පාගෙන නැහැ. තා පොට්ටකින් මේ කුණාටුවාව මේ බෝට්ටුව ඔක්කොම විනාශ වෙනවා. එනිසා මම ආදියට අන්න එවැනි අශීල සීරු මාරු අවස්ථාවක මේ අනුන්ට කෑ ගහනවා රුවල් බාගන්නේ කියලා. මේ රුවලට කුණාට වැදුනත් කිසිවොත් විනාශ වෙනවා කියලා අයියේ අනුන්ට කෑ ගහන කෙනෙක් වගේ කියලා නිකමට බලනකොට මගේ රුවල තාම දිගහැරලා. මේ අනුන්ට කෑ ගන්න මිනිස්සෙක් ඉතිරිනා මට වෙන්නේ මොකද්ද? අර මිනිස්සුන්ට වැඩි අමාරු වැඩමයි කියලා හිතාගත්තලු ඒකට මම කෑගහපුවා කියලා ඇති මගේ ගෝල බා ගන්න ඕනේ කියලා. අන්න ඒ වගේ Tamanට හැදුනට පස්සේ අර ස්විංග ෂැඩෝ කමරන් දිලකවලු දැන් සුමානයක් හිටියමක් කියන දේ තේරුනේ නැහැ. අද ඉඳලා යන්නේ කිව්වලු මහසි ෂැඩෝ කමරන් සුද්ධ කරනවා හරියින්ද. කාන්තාපක්ෂයේ මහසි ෂැඩෝ. ඒ හන්ද ළඟට ආරින්නකොට මහසි ෂැඩෝ විවිධාකාරයෙන් මේ යෝගාවචරය යොමු කරනවලු මේ අනම්මන අධ්‍යය බලලා කතාව කතා කරන්න එපා. තමන්ගේ ඉතිහාසය තමන්ගේ පුරාණික පට්ටන්දරේ මේ අර වැඩක් නැහැ භාවනාව. ඔබ කරන අරමුණ මොකද්ද? මෙනෙහි කිව්වේ කොහොමද? නැත්නම් උනාට කියාපන් කියලා. එක් එකක් කියන්නේ. ඔක්කොමලා කියන්නේ ඊට පතෝල ගාවට දුන්නා වගේ නැත්නම් අල්ලු ගෙදර බල්ලා ගා ගැහුවා. එකක්වත් වැඩක් නැහැ භාවනාවට. ඒ ගුරුවරයාට ඒව නෙමෙයි ඕන කරන්නේ. උඩට දැනගන්න ඔබ වාඩි වුණාද? පහළඹේ අරමුණට හිත ගියාද? නැද්ද? අර උන මතුනේ කොහොමද? ඒක මෙහෙ කෙරුවේ කොහොමද? ඔබට වැටුනේ කොහොමද එච්චරයි. බොහොම දිගිටය වුණ කරා. ඊට පස්සේ තවත් දෙකක් එක රහනකොට අනිසාවට තේරෙනවලු කාරණා තුනයි ඉන්නේ. ගුරුවරයා ඉන්නේ කාරණා තුනයි. නමුත් අනිත් ඔක්කොම මේ Tamange වගතුක කියන්නේ. එහෙනම් මේ නාම කතා කිටි කතා කියනවා. ඉතින් ඇති වැඩක් නැහැ. අවශ්‍ය කර තියෙන මේකයි කියලා පස්සේ මේ ස්වාමීන් වහන්සේ මහා විහාරෙ නැතුණාට පස්සේ ඒ කර්මස්ථානාචාරී පදවිය හම්බුණා නායක පදවිය. ඊපස්සේ එදා පටන් මේ ශාංශ මේ සාකච්ඡාමක හැටි පිළිබඳව විශේෂයෙන්ම කියලා දෙනවා. මෙන්න මේක දන්නවනම් නැත්නම් මේක ගරු කරනවා නම් ඉච්ඡා කපාකරන දෙයක් නැහැ. එහෙම නැත්නම් ඕක කෙටියෙන් ඒ ගුණාගුණ කියලා අලුත් වේත් සංඛ්‍යා කියව ගන්න පුළුවන්. ඉතින් ඒක සම්බන්ධයෙන් ඒ සාපේක්ෂව ලිඛිතව ඒ කොළ හරි ගස්සලා ඒ වගේම දැන් මම ප්‍රසිද්ධ කරලා දුන්නා. ඉතින් මම මේ ඒව තමයි පොතකුත් මම පස්සේ සිංහලට පරිවර්තනය කරා. නමුත් මම ඒ පරිවර්තනය කරද්දී මට ලංකාවේ මුගල් දෙනෙක් ඕවා කියන වැඩක් නැහැ. දැන් ඉන්න කට්ටිය ඕවා කියවට කැමති නැහැ. ඒගොල්ලන්ට ඕන වෙලා තියෙන්නේ මේ තමන් කරගෙන ආපු ඉතිහාසය කියන්නේ. ඒකෙන් කිසිසේත්ම මේ වැඩක් නැත්තේ නැහැ. අතන මේක ඒ පුද්ගලයාගේ මානසික සෞඛ්‍යයට හොඳ වුණාට භාවනාවට ඕන කරන්නේ මොකද්ද? ඒ ස්වාමි වචනේ කියනවා නම් අරමුණ කියන්නේ. මම මේ කරන්නේ ආනාපානෙට නැත්නම් පිම්බීම හැකීම නැත්නම් සක්මනද කියලා මම වාඩි වුණා. මගේ හිත මම නාටකාගයට යෙදුවා. ඔන්න ආස්වාදේ මතුණා. එච්චර තමයි ආරම්භය. ඒකපර කියන්නේ ඊගාට අනිත් විපස්සනාට නැගීමක් වශයෙන් ආස්වාසේ ආස්වාස වශයෙන් මෙනෙහි කරාද නැත්නම් ඒකට හිත මානසිකාරයේ යෙදුණාද නැද්ද? දුකක් කරලා හදන්න වේදනාවක් නැහැ කියන්නේ යෙදෙන්නේ නැහැ. නමුත් මේ භාවනා ක්‍රමයේදී බලනවා මේ දෙන්නේ නැත්නම් හිත යෙදවීම පිණිස ආසාවලාදී ආසාව කියලා මෙනෙහි කරන්නේ කියලා. කොහොම හරි ඒ නිසා දෙවෙනි කොටස තමයි තමන් භාවනාට නම්වපු හැටි. තුන්වෙනි කොටස තමයි ආනාපානයේදී ආස්වාසයට හිත ගියා නම් වැටුනේ කොහොමද කියලා. අද මේක වැටුනේ ආසාවේ සීතලක් විදියට. නැත්නම් හුස්ම පීරාගෙන යන විදියට, කෙටිවට, දිගට ප්‍රියවට, ලංවට, මනාපවට ආදි වශයෙන් ඒ ආස්වාදේ වැටුණ හැටි වෙච්චා. ඒක ආසාව පිළිබඳ ලකුණු 100 100ක් මාරු වෙනවා. අරමුණ කිව්වා මෙනේ කරපු හැටි කිව්වා තේරෙන හැටි කිව්වා. ඊට පස්සේ පස්වාසේ පස්වාසේ සම්පූර්ණ අලුත් දෙයක්. පස්වාසේ මතු වුණා. ඒ පස්වාසේ මතු කිරීමක් විපස්සනාවේ නැහැ. විපස්සනාදී කරන්නේ මතු වෙන ප්‍රකට අරමුණට හේතු දැමීම පමණයි. එකක් ආස්වාද කළ පස්වාසේ කරන්නේ නැහැ. කෙරෙන ප්‍රශ්නකට හිත දානවා. නැත්නම් ආයතන මුස්ති ගැනීමක් පෝස්ට් බ්‍රීතින් කිරිලක් නැහැ. ඒක හොඳට තේරෙනවා මම ට්‍රාන්ස්ෆර් කරනකොට ඒ කියන වචන වලින් මේ කරන දේ කෙරෙන දේ බලන්නේ එකයි තියෙන්නේ. ඒ කෙරෙන දේ විපස්සනා නැන්නේ පිළිස සතිය එළඹ සිටීම පිළිස අපි ඒක මෙනෙහි කරනවා. ඒකට ඒක මානසිකාරයෙන් යොදවනවා. ඒ ක්‍රියාව සාර්ථකද නැද්ද කියලා කියනවා. මම ප්‍රසවාසය එනකොටම ආස්වාදයෙන් මට මෙහෙ කරන්න පුළුවන් ආනේ නැත්නම් ප්‍රස්වාසයට වැඩි මට වෙලා තාපයක් ඉතිවිලක් වේදනාවක් ආවද නැත්නම් ප්‍රස්වාසයේ ඉවරනට පස්සෙට මෙහෙ කරන්න පුළුවන් මේ ආදිවාසී මෙනි ඊට පස්සේ ප්‍රස්වාසයේ වැටෙච්ච ආකාරය ආස්වාදයෙන් මට මෙහෙමන ප්‍රස්වාසයේ මෙහෙම ආයතකොට නම් ඉතින් කැඩේ කල්පේ වගේ ආගමිනේ කරන් තේරෙනවා මේ කේල් ගහ ගන්න යන්නේ කොල් ගහ ගන්නද යන්නේ කියලා එහෙම නැතුව අතරමඟින් එකපාරටම කාලවලට පාරන වචනින්දක් පහල වුණා. එහෙම කියන්න පටන් අරගත්තට ගුරුවරට හරි අමාරුයි අල්ලගන්න. මේ මොකද වෙලා තියෙන්නේ කියලා. අනිත් එකේ සර්වඥාන වහන්සේත් නම් ආර්යංශේ ඥානෙ තියෙනවා, පරෝපරියත් ඉන්දිය පරෝපරියත් ඥානෙ තියෙනවා අල්ලතයි. දැන් ඇත්තට ගුරුවරයන් තියන්නේ මේ කියන වචනේනේ උසාවියේදී නඩුකාරයා තීරු කරන්නේ ඇහිති සාක්ෂියක් තියෙනවා. එහෙම නැතුව නඩුකාරයා ගෙවල් වලට යන්නේ මේ සාක්ෂිකාරකගේ මේ අනිත් පැත්තේ. ඒ පිටිහන් වල යන්නේ නැහැ. කියවිච්ච දෙකෙන් අලු කියනවා. ආ මේ වගේ. අපි මේ දෙලපු දෙනේ කතා කරගන්නකොට පුදුමාකාර මනෝලෝකයක ඉන්නේ. අන්න ඒක මේ තාක්ෂණික වචනයක් වටක් පැත්තකින් කියන්නේ මේක මේක පරමාර්ථ ධර්ම පැත්තෙන් කතා කරන්න නම් පිළිවෙල ආස්වාසේ මතුන ආස්වාසේ මෙනෙහි කරාට ආස්වාසේ මෙහෙමයි වැටුනේ. ප්‍රස්වාසේ මෙනෙහි කරා ප්‍රස්වාසේ මෙහෙමයි වැටුනේ කියලා කියනවනම් ක්‍රමයෙන් මේ ආරමුණ දිකට කියනවා බලාගෙනකොට කොහොමද ඒකට වගතුක විතර පරිණාමයටපත් වෙන්නේ කොහොමද? දීපීලකාව කොහොමද කියන්නේ? සත්‍යකාව කොහොමද? වේදනාකාව කොහොමද ආදී වශයෙන් දිගට කියතයි. ඊට පස්සේ මතක් කරන සක්මන ගැන මතක් කරගන්න. ඊට පස්සේ එදිනදා වැඩ කරනවා තමයි වැටුණා මේ කරන්නේ. ඉතින් ඉවර වුණාට පස්සේ අවස්ථාවක් ගන්න කියනවා Taman කිව්වොත් හොඳයි කියලා හිතෙන. වැඩක් කාරණා කියනවනම් මතක් නමුත් ඉස්සල්ලාම ප්‍රත්‍යක්ෂේ Tamanට හොඳට පැහැදිච්ච දේ හොඳම පරිණතයක් පිළිබඳව හොඳම සක්මනක් සහ හොඳම දේශා කටයුත්තක් පිළිබඳව කතා කරන්නේ. වැරදුණු දේවල් කියන්න බෑ. ඉතින් කියන වැඩක් නෑ ඔබ දන්න වර්ණස්ථානතක දන්නා මේ දෙයක නෑ මේ කමකටක් මුදුන්පත් වෙන්නේ. දැන් මුදුන්පත් වෙච්ච හොඳටම මතක් ගන්නවා නම් එතකොට අපිට ආස්තික පැත්ත සාධනීය පැත්ත ඉදිරියට යන උනන්දු පැත්ත වැඩි කරන්න පුළුවන්. ඉතින් මේ මේ සාකච්ඡා අනුග්‍රහිතය හරියට ඉදින්ද වෙන්නේ නැත්නම් ගාක් වෙලාවට ඕලයා විසින් සමාන කරනවා. ලෝකාවචරය විදිහින් තමන්ගේ මත මතාන්තර දිගේ විනිශ්චය කරනවා. කර්මතාන්තරයට මේක පිළිබඳව ඇඟීමක් නැති වෙන නිසා මේ සාකච්ඡා අනුග්‍රහිතය තමයි මේ දෙන්නට දෙන්න අඳුනා ගැනීම සිදු වෙන්නේ මගේ වචනෙන් කියනවා නම් සර්වඥාසිකේ නැති වෙච්ච නැත්නම් සර්වඥාන්ත නැති වෙච්ච නිසා අපිට පාඩුව වශයෙන් කියන මේ ඉන්දිය පරෝපරියත් ඥානය ආධ්‍යාත්මික ඥානය දැන ගැනීම අපි තනවාඩා ගන්න මේ සාකච්ඡාවෙන් තමයි. සාකච්ඡාවෙන් තමයි අපි දැනගන්නේ කොහෙද කොහෙද ඉන්නේ කියලා. ඉතින් මේ සාකච්ඡා අනුභවයත් නැතුණු හරියමාරු. ඉතින් මේකට මේ කාලේ වාක් වෙලාන්නේ කාන්තාවක් ඇයිද ඉතින් විශාල ප්‍රශ්න තියෙනවා. එහෙම කෙනෙක් හම්බ වෙන්න අමාරුයි. ගියත් ඒ පිරිමි කෙනෙක් ඉන්නවා කතා කරන වික්ෂයක් මොකද එන ඒ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා භාවනා කරාට මේ කමඨාන බුද්ධ වෙන්නේ නැති කතිය. හරි ප්‍රසිද්ධ කාරණාවක්. ඉතින් ඒකට බාධා වෙන්නේ මොකද්ද? හම්බෙච්ච අවස්ථාවේ හරියට පොයින්ට් එකට කතා කරන්න ගන්න. ඒ කියුණොත් කොච්චර කතා කරත් ඉවරයි. කොච්චර කරත් මේ තණ්හාවද මානිත දෘෂ්ටිය ධර්මද දේවල් කතා කරලා ඉන්නවා මිස ඒ තමන්ගේ தত্ত্বය හරියට පිළිසු කරගන්න බෑ. ඒකයි මට උගන්වන ස්වාමීන් වහන්සේ කියනවා යෝගාවචර හතර જાතියක් ඉන්නවා කට්ටියක් ඉන්නවා හොඳට මේ කියන දේවල් ආරම්භ සහ කරන අවියට ඒ අවශ්‍ය තොරතුරු දෙන මේ භාවනා කරන ඒකට මේ තමන්ගේ භාවනාව ඒ චිත්ත වීතිය හරියට වෙන කෙනෙකුට කියන්න නිරුක්තියට නම් වන්න පුළුවන් පිටසක් කියනවා. දෙකක් ඉන්න හොඳට භාවනා කරන්න දන්නවා වෙන දෙයක් කියා ගන්න බෑ. තව කට්ටියක් ඉන්න වැඩි භාවනා කරන්නේ පොත්පත් කියවලා කියන්න හොඳට දන්න හැබැයි භාවනා පිටිපස්ස කරනවා පිටිපස්සට අල්බම් බල බල පොත් බලන ඉන්නවා. ආයෙ කට්ටියක් ඉන්න භාවනා කරන්නේ නැහැ කියන්නේ නැහැ ඒගොල්ලෝ අක්කාකාර වෙන්නේ නැහැ. ඒගොල්ලෝ දේවල් වල වෙන්නේ නැහැ. එතන ප්‍රශ්නේ තියෙනකම් පළවෙනි කට්ටියක් නෙවෙයි. ඒකට මුදල කියන දෙයක් අහගෙන හරියට කියන කට්ටිය ගුරුවරයාට ඉච්චර ප්‍රශ්නයක් අහන්න ඇත්තට මෙයාට මුගක් ගුරුවරයාට ස්වාධීනයි. දැන් මොකද පොත් කියලක් කියලා තියෙන පොත් බලුවහම උනත් ඒ පුදුරට තේරෙනවා මේක මේ විකල්ප තියෙනවා මේකට කියලා. අර භාවනා කරනවා කියා ගන්න දැන තියත්තන්ට ගුරුවරයාට ලොකු අවකීමක් තියෙනවා. ඇත්තට බයක් ඇති කරගන්න නැතුව සංනිවේදනය පුරුදු කරලා ඇති කරගෙන යන්න. මම දකින්නේ අද භාවනා ලෝකයේ අතෝ තමයි ප්‍රශ්න තියෙන්නේ. ධර්ම කරන කියා ගන්න දැන එක මේක නිසා මේ සාකච්ඡාවක් අයිතියි. මේ ඕපනායක ගතිය මේ ධර්මයෙන් එකින් එක දිනු වෙන යන ගතිය හිර වෙන තරම්. වටුල් නිකියා. ආ ලෝකට හොඳට හිත යොදලා අපි කොච්චර වැඩ කරා ඒ දේ හැබැයි අපිට නිරුක්තියට තමා ගන්න බැහැ නම් එහෙම නැත්නම් වචනයට නම්ව ගන්න බැහැ නම් කියන්න බැහැ නම් මේක පාඩුවක් වෙනවයි කියන එක දැනගත්තොත් අපිට තේරෙනවා මේ ලෝකේ තියෙන ප්‍රධාන වශයෙන් මේ සංඥා ප්‍රශ්න. අපි හිතාන ඉන්න එක නම් නෙවෙයි භාවනා මාර්ගයේදී සිද්ධ වෙන්නේ. සාමාන්‍ය කියනවා කිසිම පු탁ජනෙකුට මේ නිවන කියන එක කොහොමදක්වත් හිතාගන්න බෑ. හැබැයි එහෙම හිතා නොගත්ත කෙනෙක් පු탁ජන අතර ඇත්තෙත් නැත්තෙත් හැම කෙනෙක්ම නිවන මේකයි කියලා හිතනවා. ඒක නම් නෙවෙයි නිවන කියන්නේ. ඒ සම්පූර්ණ මේකට වෙනස් දෙයක්. ඒ නිසා නිවන කියන එක හිතන හැබැයි දිවිච්ඡාවයි. නමුත් නියම නිවනට හිතේ ඉඳ තියාගන්න. ඉඳ තියාගන්න තමයි නොදන්න කෙනෙක් වාගේ. ආධුනිකෙක් වාගේ. මේ දින උපදේශ මොකට ඉද කරන පටන් අරගත්තොත් මේ සාකච්ඡාමක හිතේ තියෙන මේ අනුග්‍රහය ලැබ ලැබදීනේ මේ ධර්මයේ පිටෙන ගතිය, ඕපනයික ගතිය, ජීවන ගතිය අපිට දෙන්න. ඉතින්කදී ඒ ස්වාමීන් වහන්සේ මම හිතුව තැන හැමදාම දවස් දෙකකට සැරයක් ගෙන්දලා විනාඩි 10ක් හෝ 5ක් විතර කාලයක් දෙනවා ඒක. ඊ අමාරු වැඩ පිළිවෙලක්. ඒක මොකද සෑහෙන ගාණක් ඉන්නවා ඒක හරියට වෙලා යනවා. නමුත් ඒක කරනවා. ඉතින් ඒ වුණාට ආයෙටම බලාපොරොත්තු වෙනවා. ඒ නේ කට්ටියගේ හරියට වෙලාවට එන්න ඕනේ මෙන්න මේ තමයි මේ සුළු කාලය ඇතුළත විතර කියනවා. ඉතින් ඒක නිකන් මේ ස්වාමීන් වහන්සේට කියනවා යෝගාවචරයට තේරෙන්නේ හරියට මේ තටක් ගලවන්න දත්තොත්තර ගාව කියලා පොලිමේ ඉන්න වෙලාව වගේ. දැන් ගියාට පස්සේ අඳිනවා, ඌරනවා, අප්පනවා ඉතින් හරිම අමාරුවෙන් තමයි ඉන්නේ පොලිමේ හිටගෙන අම්මම්ම තමයි පොලිමට යන්නේ. ගියාට මොකද හරි අමාරුවෙන් ඉන්නා වගේ තමයි කමඨාන් සුද්ධ කෙරේ. මොකද ඒ ස්වාමීන් වහන්සේ හරියටම short to the point. අනන්මන කතා කරුවොත් ඒ වෙලාවෙම කියනවා කාලේ නැති කරන්නේ. අන්නේ ටික දන්නවනම් ඒ ගානකේ වැඩ ගන්නවා. එහෙම නැතුව අල්ලතරලා කියොත් අපරාධය අර හම් වෙන කලාවෙන් වැඩ ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ සාකච්ඡාව දැන් අපි කරන්නේ ගොඩක් වෙලා පොදුවේ එකතු වෙලා සාකච්ඡා කරන එක. ඉතින් ඒ වෙලාවේ මේ වැඩේ මෙහෙමම කරන්න පුළුවන්. මොකද නමුත් උගතින් පොඩ තියෙන පුද්ගලිකව කෞද්ගලික ප්‍රශ්න තියෙනවා. නමුත් පරමාර්ථ වශයෙන් කතා කරන දන්නවනම් ඒ පෞද්ගලික තත්ත්ව අනුකූලව පොදුවේ කතා කරන්න පුළුවන් ගැටියක් තියෙනවා. ඒක නිසා ඇත්තම ධර්ම දේශනාවට වැඩිය ධර්ම සාකච්ඡාව හරීම ඕජාසහිතයි. හරීම ධර්මයේ රස හරියටම මතුවෙනවා. මොකද ධර්ම සාකච්ඡාවේදී මතුවෙන්නේ මූල ධර්ම නෙවෙයි. ඒකේ මතුවෙන ප්‍රායෝගික කරුණු. තමගේ භාවනා සහ භාවනා කරපු කෙනෙක් අතර ප්‍රායෝගික කරුණු විචාරණ එක හරි රසයි. හරි ඕජාසහිතයි. නමුත් ඒක 100%ක්ම එක පක්ෂයක් මත නෙවෙයි දෙපක්ෂයේ මතම කියනවා. දෙපක්ෂයම දැනගන්න ඕනේ. අර කියන වටිනාකම දැනගෙන හැම වෙලාවෙදීම නිකන් මවා පාන්න කියා පාන්න තේවල් නෙවෙයි. Taman දැනට කරගෙන යන එකේ අවශ්‍ය වෙන තොරතුරකට නැත්නම් අවශ්‍ය වෙන ප්‍රශ්නයකට ඉදිරිච්ච තැනකට යොමු වෙන තුරු වෙන විදිහට කතා කරනවනම් අර නිහතමානී ගතිය, අල්පේච්ඡ ගතිය, සන්තුෂ්ටි ගතිය පේනවා. එහෙම නැති වුණොත් හරි අපහසුකටපත් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කාට ආවිල්ලා තුනා ඒක ගුරුමිට සම්විචි 5000ක් විතර සම්බන්ධයෙන් භාගයක් විතර වෙන අනිකාරණලා. ඒවල මේ ප්‍රොෆෙසර් කෙනෙක් ඇවිල්ලා කතා කරගෙන සයිඩ් භාගිකයි දැන් ඔක්කොම ලියාගෙන යන්නේ මමත් ඒ දවස්වල මම දාහම යනකොට පිටු භාගයක් විතර ලියන්නවා කියන්න ඕනේ හරියට සක්මු. ඉසල පරියන්ක දිනවල කර සක්මු ඒකට දින්දා වැඩි. මේ කායතේ ඒ මනසට ඇවිල්ලා මේ කොලේ තියාගෙන කියලා තමයි අරවල් විශ්වවිද්‍යාලය අරවල් අන්තර්ජාලය මෙන්න මේ විෂයය මම කරන්නේ අර කන්නේ කාට විතර කියනකොට විනාඩි 5 ගිහිල්ලා ඊට පස්සේ සායදෝ යා කියලා කියනවා ස්වාමීන් වහන්සේ මම අරමුණට හිතව දාගත්තා හිත ගියේ නෑ මට ඒ නිසා කියන්න දෙයක් නෑ කියලා ඒ සායදෝ කටහඬ කරලා කිව්වල යෝග අවශ්‍යයක් වෙන බලන්න ඔය පඬිතුකම් විශේෂඥකම් පැත්තක කියලා යෝග අවශ්‍යයක් වෙන බලන්න කරලා අර මම කර තේරුනේ මේ සායදොට්ටේ මේ කාගවත් පට්ටංගර විතර අහන්න ඕන ගමන් නැහැ. ඒ ගන්න දැනගන්න ඕන භාවනා සම්බන්ධ කරු ප්‍රයත්නේ කොහොමද? වැටුනේ කියලා ඒක විතරයි. ඉතින් මේ මනුස්සයා කියලා තියෙන පස්සේ මම නිකන් කඩාගෙන යනකොට අහසේ ඉඳලා බිම වැටෙනවා වගේ සායද ඉස්සරහා ඒ භාවනා කියන්නේ මොකද්ද කියන එක. ඒ ස්වාමීන් වහන්සේ ඇත්තටම කරනවා පර්පස් පිළිම කරනවා. ඒක නැත්තම් මේ අපි හිතාන ඉන්න මනෝලෝකෙ මේක යන්න අමාරුයි. අපි ඒක ධර්ම ගෞරවයෙන්, බුද්ධ ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන් යටහත් වෙනවා කියලා කියන්නේ පෞද්ගලික පරවාදීමක් නෙමෙයි. එහෙම නැතුව කන්නවා වෙන්නේ වැඩි. එහෙම නම් ඒ ස්වාමීන් වහන්සේ හැමදාම ඒ පිටට ගියාම වත් කියන්නේ ගියාම ඒ සාද නිතරම කියනවා. අපි ඉන්නකොට ගුරුමෙක් කිව්වා. මම යනකොට කවදාකවත් මම බුද්ධ දූතෙක් විදියට මම එළියට පහින්නේ නැහැ. මම සංඝ දූතෙක් විදිහට බයින්නේ නැහැ බයින්නේ ධර්ම දූතෙක් විදිහට කියනවා. ඒකට මොකද හේතුව පිටක මේ සූ බුදුහාමුදුරුවෝ කොච්චර නම් දැක්කත් බුදුන්ට වඳින්නේ ඒගොල්ලෝ කැමතිනා ඒගොල්ලෝ පෞද්ගලික අභිවන්දනය කියන එක බටේක ලෝකෙන් ඇවිත් දෙයක්. ඒක කවුරුහරි කියලා කිව්වොත් මම බුද්ධ පුත්‍රේ මම බුද්ධ දූතයෙක් නිසා අපි ඔක්කොම බුදුන් වහන්සේ කිව්වොත් ඒගොල්ලෝ මේ වගේ ධන ගන්න පසුම පිටවට බුදුන් වහන්සේ කැමති නැහැ. මොකද ඒගොල්ලෝගේ මානසිකත්වය එහෙම නෙවෙයි තියෙන්නේ. ඒ වගේම මම සංඝ දූතයෙක් නිසා සංඝයා විදියට මට වදින්න කිව්වට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා කවදාකවත් ඒ නැතිනම් ඒ බුද්ධලාගේ වන්දනයක් අවශ්‍ය කරන්නේ නැත. නමුත් ඒක එකක් නම් ඕනේ. ඒ මොකද්ද? ධර්ම ගෞරවය අවශ්‍යයි. ඒ මොකද ඒක ප්‍රේචවල තියෙන එක කියන්නේ මූලධර්ම. ඒ නිසා මම පිළිතලා වැඩ කරන්නේ ධර්මයේ. ඒ නිසා ඔය ඇත්ත මයිත් එක වැඩ කරන්න ධර්ම ගෞරවය අවශ්‍යයි කියලා. ඉතින් ඒකට මට ඉන්න මනස සාමාන්‍යයෙන් අර පෞද්ගලික අභිවන්දනයට වැඩි කැමති වෙන බව මම හිතේ. නමුත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ ධර්ම දැනුමත් එක බලනකොට මහමෙරවා පුදුමාකාර ආදි කල්යාණ මධ්‍ය කල්යාණ පරිෝදාන කල්යාණ සහිත ධර්මයක් තියෙනවා. ඉතින් ඒකකොට ඒ සිතුවයි ප්‍රශ්නයක් හිතෙනවා. විශේෂ බාධකේ ආයත මෙච්චර ලොකු ධර්ම ගෞරවය ගන්න අපේ ධර්ම දන්නේ නැතුව කොහොමද කරන්නේ? ධර්ම කියන්නේ 84000ක් ධර්මස්කන්ධය දන්නු කොහොමද ගෞරව කරන්නේ? ඉතින් ඒක නැති කිරීම සඳහා ඒ ස්වාමීන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධය සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා. නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ තුලින් ඕපනයික ගුණේ ඕන දෙයක් ලබා ගන්න පුළුවන් නිසා අදුආනෝගෝල්ල සතිපට්ඨානෙට කවරෝ කරන්න ඕනේ. අපි මේ ඉන්න වාලයට ඉන්න තාක්කල් සතිපට්ඨාන සූත්‍රය කරපරන්න ඕනේ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා සතිපට්ඨාන සූත්‍රයට උච්ච විස්තරයක් කරන යනවා. ඒක නිසා ඒගොල්ලෝ අඳුම ගන්න සතියට ගෞරව කරන්නේ. සතිය කියන්නේ නැවතිති සිහිය. යම් කිසි කෙනෙක් ඒ අප්‍රමාණ ධර්මයට ගරු කරනවා නම් සතියට ගෞරව කරනවා නම් ඒක නම් සතිපත්තහයට ගරු කරා වෙනවා 80 දාක් ධර්මස්කන්ධයට ගරු කරා වෙනවා ඒකට අනිවාර්යයෙන්ම අර මේ ත්‍රිවිධ රත්නයටම ගරු කරා වෙනවා කියලා අර දින උබ්බස් බයක් ඇති කරන්න යන්නේ නැහැ. හැබැයි මේ ධර්ම කරුවේ කියන්නේ මොකක්ද කියලා හරියට පෙන්නනවා. මේ පෙන්නලා දෙනකොට පටන් ගන්නෙදී මේ ලොකු මේ සීල සමාදන් කිරීම තිසර සම්ම පීය කතා කරනකොට නෙතුනට ප්‍රශ්නයක් නැහැ. හැබැයි කවදාකවත් ඒක නක් කරන්නේ නැහැ. මේකෙන් ගොඩ කරගත්තට පස්සේ අරවගන්නම යනවා. අන්න දාන කියන ওই මට මෙන්නත් වෙලක් ගන්න බෑ උන්ට වැඩිය මේ මේ කර්මවා පිළිබඳව හොඳ මේ එන්නේ එන්නේ එන්නේ ඒ දැනට සුසු විදිහට මේ ඔසවා තබා ගන්න කෙරෙන්න ඕන කියලා පටන් ගන්නදී අර වගේ බය හැදු කිරීමක් කරාට බය නැත්නම් ගතියක් කප්පත් දා ගන්න ගතියක් තිබුණාට දවසින් දවස පෙරලා දෙනවා මේ බුද්ධරත්නය කියන්නේ මොකක්ද? ධර්මරත්නය කියන්නේ මොකක්ද? සංඝරත්නය කියන්නේ මොකක්ද? තමන්ගේ තීල කියන්නේ මොකක්ද? අප්‍රමාදය කියන්නේ මොකක්ද කියන එක එකම මොහොතක්වත් නිකන් ඉඳ දෙන්නේ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම අනිකාවට ගියාට පස්සේ මට පේන්නේ නැහැ ශාසනික සම්ප්‍රදායක් කියනවා. ඒ වගේම මේ සංස්කෘතියක්. මොකද ඒත් මුලේ තියෙන කාම භෝගී සංස්කෘතියක්. ඒක නිසා ඒදී කරන ධර්ම දේශනාවට වැඩිය ඒත් ගුරුම රටට ඇවිල්ලා මේ ගුරුම විදසත් එක්ක ඒ බුදුමැදුරට ගිහිල්ලා කට්ටියක් වන්දනා කරලා ඉන්නකොට හම් වෙන ඒ අත්දැකීම ලොකු වෙනසක් ඇති කරනවා. නම් ඒ අතර මෙහාම හැරෙන්නේ තමයි. ඒ පස්සම සානුකම්පා කිරීමක් කෙරුවට මේ දෙක අතර ලොකු වෙනසක් තියෙන නිසා ඒ ස්වාමීන් වහන්සේ කරන බව බටහිර ලෝකෙට සාසනය යන්න තව පරම්පරා දෙකක්වත් ඇයි කියන්නේ. දැන් තේගොල්ලෝ ගාව තියෙන්නේ කොහෙන්දෝ ගෙනල්ලා හිටවපු කතියක් තියෙනවා. මුල් බැහැගන්න කතියක් නෑ. මොකද තාම නෑ බුද්ධ ධර්මයේ අරු කරන කතියක්. තාම නෑ ධර්ම රත්නේ සංකරත්නේ කියන විදිහට මේ වගේ සම්ප්‍රදාය. මොකද ආශ්‍රයකට ඇති වෙන්නේ ඒක තියෙනවා මොල් වන්දලා සත්‍ය වඩන්නේ. ඉතින් මේක කඳන ඔළුව නැති කටක් මෙහෙදී අර පැත්තේ හදලා තෝරුවක් එහෙ තියෙනවා. ඉතින් මේ දෙක අතර සමාන යෝජනයක් ආවොත් හරියයි කියලා කට්ටියක් කියනවා. හැබැයි ඒක ඔය කියන අනුග්‍රහිතය දීලා ඔය කියන ඕපන් එක ගැතිය දැක ගන්න නම් ඉතාම සුළු පිටසක්. ඒකන හුදෙකම කියනවනම් මේ ධර්මයේ කියන පණක ඒ නැත්නම් මේ කියන ඕපන් එක ගැතිය දැනගෙන බටහිර ජනතාවගෙන් යම් ප්‍රතිශතයක් මේකමයි එකමම ගැලවුම් කියලා. මේ බුදුතරණගේ පණිවිඩයමයි එකමම ගැලවුම් කියලා යම් ප්‍රතිසත්යක නැගී සිටීමක් වුණා නම් බටහිර ලෝකේ එවැනි ප්‍රතිසත්ය සමාන්තරව වැටීම ආසියාකර විශේෂයෙන් බෞද්ධයන් අතර ඒ තරම්ම සිදු වුණා කියලා මට හැකියක් තියෙනවා. බෞද්ධයන් අතර තාමත් නැහැ හරියට මේ මොකද්ද බුද්ධ ශාසනය කියලා හඳුනගෙන කොහොමද මේක ණයගානක කරගන්නේ කොහොමද මේක ඕපනයින් කරගන්නේ කියන එක නෑ අර බටහිරේ හරියම නිසා උරකක්ම කරනකොට අබංගු ගලන්ට මගුල් වගේ අපි හයියෙන් කියනවා දැන් බුද්ධ ආගම නැගලා හිටනවා කියන්නේ මට මතකයි ධම්ම සාමුදේ තමයි නත්තල් කාලේ දැන් ගිහිල්ලා බටහිර කට්ටිය ඔය අපි හිතන විදිහට කරන්නේ ඒගොල්ලෝ කරලා බැලුවා පුළුවන් හරි අරගත්ත දැන් නැගිටලා හිටින්නේ බුද්ධ ආගම නෙවෙයි වෙන වෙන ආකාරයක් මොකද ඒකෙන් අපිට මේ බලාපොරොත්තු කරගන්න දෙයක් නැහැ මේ නෛර්යානික පැත්තට ඕපනයිස් පැත්තේ තියෙනවා ඒ නිසා අපි කල යුත්තේ තමයි මේ අපි මේ කරගෙන යන එක වඩා හොඳින් කිරීම සඳහා එහෙම නැත්නම් ඒක අර්ථිය නැතුව රතිය ඇති කරගන්න අපි හැම කෙනෙකුටම කරක් තියෙනවා